සමත් ඔබ සැමට සසර බයකරු බව දකින අවබෝධයෙන් යුතු ජීවිත මගක් ඔස්සේ ජීවිතයට වටිනාකම් පෙළගස්වන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූප වාහිනිය sannivedanaya කරන විශේෂ ධර්ම දේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. පින්වත්නි, නිවැරදි ත්‍රිපිටක ධර්මයට අනුව සමත වෙදසුන් වඩන අයුරු නිවැරදිව පහදා දෙන අරුමුණ දෙස සිහියෙන් බලා සිටීම හෙවත් ධම්ම නිසාමන උපදේශන මාලාව නම් වූ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාව මෙලෙස ආරම්භ කරන්නටයි සෝදානම. අද මේ ධර්මදේශනාව සුපුරුදු පරිදි සජීව පටිගත කිරීමක් ලෙස සිදු කරන්නේ රාජගිරිය ජයසේකරාරාම විහාර පරිශ්‍රයේ මේ ධම් සභා මණ්ඩපය තුලයි. ධර්මදේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නිවැරදිව ධර්මය දකින්නට නිවැරදි ගමන් මගක් ඔස්සේ ජීවිතය ජීවත් කරවන්නට මේ උතුම් වූ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. රාජගිරිය ජයසේකරාරාම විහාරාධිපති අතිපූජනීය රජවත්තේ වප්ප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදෙස් ආශිර්වාදය අනුව කොළඹට රාජගිරියේ පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දූදරුවන් ප්‍රධානව ඒ පවුලේ සියලු ඥාතීන් එවැගේම කවදත් කොතැනකදීත් පින්කම් වලට නිතර රැස්වන එතුමන් ඇසුරු කරන ඒ පින්වත් සියලු හිතමිත්‍රාදීන් පිරිසත් එක්ව අද මේ පින්කමේ සුපුරුදු දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ධම්සභා මණ්ඩපය මේ ධර්ම මන්දිරය බොහෝ ජනතාවකට සදහම් අසන්නට ඒ සෙවන නිර්මාණය කර දෙන්නේ කවදත් කොතනදීත් පින්කම් වලදී මුල් තැනගෙන කටයුතු කරන තවත් සැදැහැති පින්වත් දෙපළක්. ඒ අපේ පින්වත් සුදත් තෙන්න කෝන් මැතිතුමන් එවැගේම සන්ධ්‍යා තෙන්න කෝන් මැතිනිය ප්‍රධානව ඒ පින්වත් පිරිස ඊටාම ගෞරවයෙන් අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා. එසේනම් සදහම් අසන්නටයි සියලු දෙනා සූදානම. අපි තාම নমස්කාරපූර්වකව දේශකයන්න් වහන්සේට ආරාධනා කරමු මෙතෙන් සිට බෙවතුම් වූ ධර්මදේශනාව පැවැත්වීම සඳහා අවසරයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතිගෞරවනීය විහාරාධිපති අනුනායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසර සද්ධර්ම ශ්‍රාවක දීපලාල් විජේරත්න මැතිතුමා හිමාලී ප්‍රියංජලා මෙතිනිය ප්‍රධාන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ මේ මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවෙන් පවත්වනු ලැබූ ධර්ම දේශනා සාකච්ඡා තුළ තවත් ධර්ම දේශනාවකට සවන් දෙන්න සූදානම් වෙන මොහොත. පින්නතනේ අපි පහුගිය ධර්ම දේශනාව නවත්වන්නට යෙදුනා. මේ කාමාවචර සමාධිය පිළිබඳව වචන කීපයක් සිහිපත් කරමින් අපි පහුගිය දේශනාව නිමා කරන්නට යෙදුනා. අපි එතන ඉඳලා අද ධර්ම සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යමු. මේ කාමාවචර සමාධිය අකුසල පක්ෂයේ සමාධිවලටත් කාමාවචර සමාධිය කියලා කියනවා. හැබැයි කාමාවචර සමාධියේ කුසල පක්ෂයේත් කුසල පක්ෂයේත් තියෙනවා. අකුසල පක්ෂයේත් කුසල පක්ෂයේත් තියෙනවා. කාමාවචරයි කියන මේ කොටස කුසල පක්ෂයට කොයිතරම් දීර්ඝව යෙදිලා තියෙනවද කියන කාරණාව අද දේශනාවේදී අපි ටිකක් සාකච්ඡා කරන්න උත්සාහ කරමු. පින්නතේ මේ යම් කෙනෙකුට යම් කාර්යයක් කරන්න යම් කර්මාන්තයක් කරන්න හොඳ සිහි කල්පනාවක් අවශ්‍යයි. හැම ක්‍රියාවකදීම මනාව වූ සිහි කල්පනාවක් නොතිබ්බොත් ඒ කර්මාන්තය හරියට සිද්ධ කරන්න අපිට බැරුව යනවා. එදිනෙදා ජීවිතේ කරන හැම දෙයකදීමත් මනා වූ සිහියක් තිබුණ තරමට තමයි අපිට මේ කාරණාව හොඳට සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙන්නේ. අනේ නිසා සඳහන් කරනවා මේ කාමාවචර සමාධියක් එතන තියෙන්නේ. මනස සිහි කල්පනාවක් කියලා කියන්නේ ඒකටම එළඹගත් සිතක් නේතන තියෙන්නේ. ඒ නිසා එතන තියෙන්නේ කාමාවචර සමාධියක්. නමුත් අපි මේ දේශනා මාලාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වාගේ කාමාවචර සමාධියක් ගැන නෙමෙයි. ඒ නිසා අපිට මතකයි මේ මංගල සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ මංගල කාරණාවක් දේශනා කරලා තියෙනවා බාහු සච්ඡංච සිප්පංච කියලා. බොහෝ ශිල්ප ශාස්ත්‍ර දැන ඉගෙන ගැනීම මංගල කාරණාවක්. එතකොට මේ බොහෝ ශිල්ප ශාස්ත්‍ර දැන ඉගෙන ගැනීම කොහොමද මංගල කාරණාවක් වෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් එදිනෙදා ජීවිතේ ධර්මානුකූල අධ්‍යාපනයක්ම ඊටාම වටිනවා. ඉතින් ධර්මයේ නැතුව තවත් ඉගෙන ගන්න කර්මාන්ත සහ ශිල්ප ශාස්ත්‍ර ඕන තරම් ඕන තරම් තියෙනවා. එතකොට මෙතන බාහු සත්‍යංච සිප්පංච කියලා කියන්නේ ඒ නොඑක් වූ විවිධාකාර වූ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳවයි. නමුත් ඒක මංගල කරුණක්. මොනවාගේ හේතුවක් නිසා මේ බොහෝ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගැනීම අපිට ඉදිරියට ප්‍රයෝජනවත් ප්‍රයෝජනවත් වෙනවද සංසාර විමුක්තිය උදෙසා අපිට නම් හිතෙන්න පුළුවන් එහෙම දේවල් ඉගෙන ගත්තා කියලා කොහොමද සංසාර විමුක්තියක් ඇති වෙන්නේ කියලා. කෙනෙක් වාහනයක් කෑලි කෑලි වලට ගලවන්න පුරුදු වෙනවා. තව කෙනෙක් මේ ආයුධ හදන්න පුරුදු වෙනවා. සමහරලාට එව්වා සත්ව ඝාතනය සඳහා නැත්තම් භාග්‍යතුන් වහන්සේ ආයුධ වෙලඳාම තහනම් කළානේ. ඒ තහනම් කළේ සත්ව ඝාතනය සඳහා හදන ආයුධය. ඉතින් හදලා තියෙන ආයුධ ඕන හැකින් සත්ව ඝාතනය කරන්න පුළුවන් කැත්තෙනුත් පිහිනුත්. නමුත් බහුකාර්යයන් සඳහානේ කැත්ත පිහි අපි හැදුවේ සත්තු ඝාතනය කරන්න නෙමෙයිනේ. එදිනෙදා ප්‍රයෝජනෙ සඳහා. නමුත් තුවක්කුව හැදුවේ සත්ව ඝාතනය සඳහාමයි. බෝම්බය හැදුවේ සත්ව ඝාතනය සඳහාමයි. එහෙනම් එහෙම ආයුධ වෙලඳාම පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. නමුත් තුවක්කුව හදාපු කෙනාටත් පුදුම සමාධියක් තිබුණා. මනා වූ සිහි කල්පනාවෙන් යුක්තව ඒ කටයුත්ත ඔහු හරියටම නිමා කරලා තිබුණේ නැත්නම් ඒකෙන් පාවිච්චි කරන කෙනාට අනතුරක් වෙන්න තියෙන අවස්ථාවම වැඩි. ඒ නිසා ඒ කොටස් එකතු කරලා අමුණනකොට ඔහුට පුදුම පුදුම සමාධියක් පුදුම ප්‍රඥාවක් තියෙන්න ඕනේ මේ වෙලේ නිමා කරන්න. එතකොට මේ බාහු සත්‍යංච කියනකොට ওই සියලුම ශිල්ප ශාස්ත්‍රය ඔය තුල අන්තර්ගතයි. එතකොට ඒක අපි සඳහන් කළේ කොහොමද නිවනට හේතු වෙන්නේ කියලා. වෙනතනි කල්පනා කරලා බලන්නකෝ අඟුලිමාල යම් ශිෂ්‍යයෙක් තමන්ගේ ගුරුවරයා යටතේ අධ්‍යාපනය ලබනකොට ඒ ශිෂ්‍යයා ගුරුවරයාට ඊටාම කීකරුණං ගුරුවරයා කියන ඕන දෙයක් ඕන දෙයක් ගුරු භක්තිය නිසා ගෞරවය නිසා ඕනම දෙයක් කරන්න පෙළඹෙනවා ගුරුවරයා කල්යාණ මිත්‍රයෙක් නොවුනොත් එහෙම මේ ශිෂ්‍යයා ලව්ව කරවගන්න උත්සාහ දරන්නෙම වැරදි වැඩ. නමුත් ගුරු ගෞරවය නිසා ඒ වැරදි වැඩේ නමුත් ඔහු ඊටාම ඊටාම ඉහලින් සූක්ෂම විදිහට හොඳටම කරනවා. ඒකට එක උදාහරණයක් තමයි අපිට මේ අඟුලිමාල අඟුලිමාල චරිතය. ස්වාමීනි මිනිසෙක් මරන්න තියා සාමාන්‍ය සතෙක්වත් මරන්න ශක්තියක් නැති මම අහිංසක කියන කුලයක ඉපදිච්ච කෙනෙක්. එහෙම මම කොහොමද මිනිස් ඝාතනය කරන්නේ? මට බැහැ ස්වාමීනි. ඒ වෙලාවේ තමයි සඳහන් කළේ එහෙමනම් ඔබ ගුරු ගෞරවය දක්වපු නැති කෙනෙක්. මේ ගුරු ගෞරවය හරියට සම්පූර්ණ කළේ නැත්නම් ඔබට ශිල්ප පිහිටන්නේ නැහැ කියලා සඳහන් කළා. ඒ නිසා ඇතිවෙච්ච ගෞරවය නිසා කඩුවක් අරගෙන මනුෂ්‍ය ඝාතනය සඳහා එළියට බැස්සා. ගුරු ගෞරවය නිසා. එහෙනම් ගුරුවරයා කීවොත් ඕනම දෙයක් කරනවා. හැබැයි ඒ කාලේ ඉගෙන ගන්නකොට මේ සත්තු මරන්න බෑ කියලා කීවට රටක් එක්ක යුද්ධ කරන්න පුළුවන් ශක්තියක් තිබුණා. තනියම තනියම රටක් එක්ක යුද්ධ කරන්න පුළුවන්. කෝටි ගාණක් Taman එක්ක එරෙහිව ආවොත් ඒ කෝටි ගාණට විරුද්ධව තනියම යුද්ධ කරන්න පුළුවන් හැකියාවක් හැකියාවක් දිනු කරලා තිබුණා. එහෙමනම් ඒ හැකියාවල් දිනු කරන්නේ මනා වූ සමාධියක්, මනා වූ කැපකිරීමක්, මනා වූ උවමනාවක් තිබුණා. අන්න ඒ නිසා සඳහන් කරනවා හික්මීම වෙනුවෙන් දැන් මේ අයහපතට නමුත් මේ ශිල්ප ශාස්ත්‍ර පාවිච්චි කරන්න මන හික්මීමකුත් ඕනේනේ. හික්මීමෙන් නැතුව හික්මීමක් නැතුව මේ වැඩේ කරන්නත් බෑනේ. අපි මුලින් සඳහන් කරපු තුවක්කුව හදන්න බෑ හික්මීමක් නැති කෙනෙකුට. ඒ නිසා හොඳ හික්මීමක් තිබුණා. ඒ හික්මීම පදනම් කරගෙන ප්‍රඥාව, වීරිය, අදිෂ්ඨානය කියන කාරණා සම්පූර්ණ කරලා තිබුණා. අන්න ඒ හික්මීමයි, ඒ ප්‍රඥාවයි, ඒ වීරියයි, ඒ අදිෂ්ඨානයයි සත්පුරුෂයෙක් හම්බ වෙච්ච ගමන් අනිත් පැත්තට යදෙනවා. එතකොට මෙයාට වීරිය, හික්මීම, ප්‍රඥාව අමුතුවෙන් යොමු කරන්න ඕනේද? නෑනේ හොඳ හික්මීමක් තිබුණානේ. අති සියුම් වැඩ කරන්න පුදුම හික්මීමක් තිබුණා. අති සියුම් වැඩ හරියටම කරන්න පුදුම සමාධියක් පුදුම සමාධියක් තිබුණා. කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙච්ච ගමන් ඒක අනිත් පැත්තට පෙරලෙනවා. යහපතේ යෙදෙන්න විතරයි ඕනේ. ඒ යහපත ඔස්සේ සමාධියෙන් ගමන් කරන්න අමුතුවෙන් සමාධියක් පුරුදු කරන්න ඕනේ නෑ. කලින් පුරුදු කරපු සමාධිය තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච ගමම්ම මුණ ගැහිච්ච ගමම් මේ ජීවිතෙම සියලු පව් යටපත් කරලා සංසාරයෙන් එතර යන්න තරම්ම පුළුවන් ශක්තිය ලැබුණේ මෙන්න මේ වාගේ ප්‍රගුණ කිරීම කරලා තිබුණ නිසා. අන්න ඒ නිසා මේ බාහු සච්ඡංච සිප්පංච කියන කාරණාව මංගල කාරණාවක් බවට පත් වුණා. ඒ නිසා පින්විතනි මේ කුසල පක්ෂයේ නොවන්නත් පුළුවන් සමහර වෙලාවට අපි කරන වැඩ. නමුත් සමාධිගත වෙලා තිබුණේ අකුසලයක් වෙනුවෙන්. ඒ සමාධිය කුසලයට නිකම්ම නිකම්ම හැරෙනවා උපනිශ්‍රේ වෙනවා හම්බ වෙච්ච ගමන් කල්යාණ මිත්‍රයෝ. ඒ නිසා සඳහන් කරනවා මේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා මේ අඟුලිමාල වන් අය සසරින් එතර ගියා වගේ ශ්‍රද්ධාවන්තයින් ගුණවතුන් මුණ ගැහිච්ච ගමන් මෙන්න මේ කාමාවචර සමාධිය සුගතියට හරවන්න හරවන්න පුළුවන්කම තිබුණා කියලා. ඊළඟට සඳහන් කරනවා මේ ගුණාංගයේ කුසල පක්ෂයට කොයිතරම් යොමු කරගන්න පුළුවන්ද? කුසල පක්ෂයේ දියුණු කරන්න මේ ගුණාංගයේ කොයිතරම් යොදා ගන්න පුළුවන්ද? ඉතින් මේකට උදාහරණ ඕන තරම් ධර්මයේ තුල සාකච්ඡා කර හැකියි. අපි කලින් දේශනාවක කතා කළා උග්ගසේන කියන කරණංකාරය පිළිබඳව. උණගහක් උඩ ක්‍රියන් ගණනක් උස උණගහක් උඩ පිනුම් ගහ ගහ ඉන්න වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ එක ගාතාවක් විතරයි එක ගාතාවක් විතරයි ඇහුවේ. එමුනම් මේ වුණ ගහක් උඩ පිණුම් ගහන්න මොනතරම් සමාධියක් මොනතරම් හික්මීමක් තියෙන්න ඕනේද? දැන් අපි දකින කරණංකාරයෙකුට ඔය සර්කස් වාගේ දේවල් පෙන්වන කෙනෙකුට කොයි වාගේ හික්මීමක් තියෙන්න ඕනේද? මාරක ලින්දක වාගේ බයිසිකලයක් පැදගෙන යන කෙනෙකුට මොන තරම් හික්මීමකින් මොන තරම් සමාධියකින් මේ වැඩේ කරන්නේ? ඇහි පිල්ලම් ගහන නිමේෂයෙන් ජීවිතේ විනාශ වෙන්න තියෙන ඉඩම වැඩි. අන්න ඒ සමාධිය යහපත් පැත්තට හැරෙවුවොත් එයා අපිට ඉස්සරලා ඒ ගමන යන්නේ නැති වෙයිද? අපි මුළු ජීවිතේම බණ ඇහුවා. අපි මුළු ජීවිතේම මේ කරුණ ප්‍රගුණ කෙරුවා. නමුත් අරයා අරගෙන තියෙන සමාධිය අපි අරගෙන අරගෙන නැහැ. එහෙනම් එයා යෙදෙව්වොත් අපිට වඩා ඉක්මනින් ඒ ගමන ඒ ගමන යන්න පුළුවන් දියුණුවක් එයා ගාව තියෙනවා. අනේකයි අපි කලින් දේශනාවේ කතා කළේ ඒක ධර්මශාලාවක අපි අඟුලිමාල කියන වචනේට මහා මිනිමරුවා කිය කියා බැන බැන ඉඳ තිබුණා. නමුත් මේ මිනිමරුවා රහතන් වහන්සේ නමක් වෙලා අපි ඉස්සරහට එනකොට අපි තවත් බණ මඩුවේ ඉඳගෙන බණ අහන භාවනා ප්‍රගුණ කරන්නන් බවට විතරක් පත් වෙලා නමුත් මිනිමරුවා සසරින් එතර වෙලයි අපි ඉස්සරහට එන්නේ. ආන් ඒ නිසා මේ ලෞකික සමාධියෙන් පුහුණු කිරීම තුළ ඇති කරගත්ත දේ ලෝකෝත්තර පැත්තට ඊටාම ඊටාම වටිනවා. ඒ නිසාම සඳහන් කරනවා පින්නතුනි මේ ආනාපාන සතිය නම් හරියටම ආස්වාස ප්‍රාස්වාස වෙන තැන හොයා ගැනීම ආනාපාන සතිය කියලා කියන්නේ හරියටම ආස්වාස ප්‍රාස්වාස වෙන තැන ඉස්සරලා ඉස්සරලා හරියටම හොයා ගන්න කියලා සඳහන් කරනවා. ආන්ගේ හොයාගත් එකට අපි මොකද්ද කියන්නේ? ඉස්සරලාම ගැටෙන තැන හරියටම ගැටෙන තැනට අපි කියලා අපි කීවා උග්ඝහ නිමිත්ත කියලා. ගැටෙන තැන හොයාගත්තාම එතෙන්ට කීවා උග්ඝහ නිමිත්ත කියලා. මේ උග්ඝහ නිමිත්ත කියන කාමාවචර සමාධියේ. එතකොට උග්ඝහ නිමිත්ත කියලා කියන්නේ ලෝකෝත්තර සමාධියක්ද? නෑ උග්ඝහ නිමිත්ත කියලා කියන්නේ කාමාවචර සමාධිය. මේ උග්ඝහ නිමිත්ත නම් වූ කාමාවචර සමාධියේ ඊළඟට සඳහන් කරනවා උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත කියලා දෙකක් තියෙනවා. උග්ඝහ නිමිත්තයි පටිභාග නිමිත්තයි. අපි මේ නිමිති ගැන කතා කරලා තියෙන නිසා දැන් මේ වචන විතරක් කියනකොට අපිට ඒ දැනුම අවබෝධය තියෙනවා. උග්ඝහ නිමිත්තයි පටිභාග නිමිත්තයි කියලා දෙකක් තියෙනවා. නමුත් සඳහන් කරනවා මේ සමාධි මට්ටම් වලින් මේ පටිභාග නිමිත්ත කියන එකත් කාමාවචරයි කියලා. උග්ඝහ නිමිත්තත් කාමාවචරයි, පටිභාග නිමිත්තත් කාමාවචරයි. ඒ දෙකම කාමාවචර සමාධි ගණයටම තමයි වැටෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා පටිභාග නිමිත්තත් පහළ වෙන්නේ උග්ගහ නිමිත්ත තිබුණ තැනම තමයි. පටිභාග නිමිත්ත ආය මේ නාසිකාග්‍රේ වෙන තැනක පහළ වෙනව නෙමෙයි. ඒක පහළ වෙන්නේ උග්ගහ නිමිත්ත තිබ්බ තැනම තමයි පහළ වෙන්නේ. නමුත් උග්ගහ නිමිත්තට වඩා වෙනස් ස්වභාවයකින් පහළ වෙනවා. වෙනස් වෙච්ච නිසානේ පටිභාගුනේ නැත්තම් ඒක උග්ගහමනේ. උග්ගහ නිමිත්ත තිබ්බ තැනමයි පහළ වෙන්නේ. නමුත් උග්ගහ නිමිත්තට වඩා වෙනස් ස්වභාවයක් අරගෙන පහළ වෙනවා. ඒ නිසා සඳහන් කරනවා මෙන්න මේ කතා කරන පටිභාග නිමිත්ත ගැනවත් උග්ඝහ නිමිත්ත ගැනවත් නෙමෙයි අපි සාකච්ඡා කරන්න මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. පටිභාග නිමිත්තවත් උග්ඝහ නිමිත්තවත් නෙමෙයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මොකද්ද මේ වෙලාවේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ? ඒ නිසා සඳහන් කරනවා මේ සඳහන් කරපු උග්ඝහ පටිභාග කියන නිමිති දෙකම කාමාවචර නම් එහෙනම් අපි රූපාවචර යමක් පිළිබඳව අපිට මේ තුල සාකච්ඡා කරන්නම තියෙනවා. එතකොට මොකක්ද එහෙනම් මේ රූපාවචර සමාධියක් කියලා කියන්නේ? ඒ කාරණාව මෙතන සඳහන් කරනවා. පටිභාග නිමිත්ත කියන එක තියෙන්නේ රූපාවචර නිමිත්තට පහළින්. ඒ කියන්නේ කාමාවචර නිමිති තියෙන්නේ රූපාවචර නිමිති වලට පහළින්. ඒ නිසා රූපාවචර මට්ටමට කියන්නේ අර්පණා කියලා. අපි මේ අර්පණා කියන වචනේ පිළිබඳව ටිකක් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට උග්ඝහ නිමිත්තත් කාමාවචරයි, පටිභාග නිමිත්තත් කාමාවචරයි. නමුත් පටිභාග කියන තැන තියෙන්නේ අර්පණාවට ළඟ, ධානයට ළඟ හැසිරෙනවා කියන්නේ අපි සඳහන් කළේ. එහෙනම් මේ අර්පණා කියන මට්ටම තියෙන්නේ රූපාවචර කියන තැන. රූපාවචර සමාධියක තමයි අර්පණාව අර්පණාව තියෙන්නේ. ඒ නිසා රූපාවචර මට්ටමට වඩා පහළ මට්ටමට කියන්නේ උපචාර කියලා. අපි උපචාර මට්ටම් කියලා සඳහන් කරන්නේ රූපාවචර මට්ටමට පල්ලෙහා තියෙන මට්ටමට උපචාර මට්ටම් කියලා සඳහන් කරනවා. කාමාවචර උපචාර අර්පණා ආදී වශයෙන් යම් යම් ප්‍රමාණ වලින් මේ කරුණු සඳහන් කරනවා. ඒ නිසා කාමාවචර මුලින්ම තියෙනවා, ඉන්පසුව උපචාර තියෙනවා, හැබැයි ඒ උපචාර මට්ටමත් කාමාවචරයි. මොකද අර්පණා වලට පල්ලෙහින්නේ තියෙන්නේ. ඒ නිසා ඒකත් කාමාවචරයි. නමුත් ධානයේට කිට්ටුවෙන් හැසිරෙන නිසා මේකට උපචාර කියලා කිව්වා. ධානයේට කිට්ටුවෙන් හැසිරෙන නිසා උපචාර කියලා කිව්වා. ඊළඟට අර්පණා කියලා කියන්නේ රූපාවචර ධානයේට අර්පණා කියලා කිව්වා. ඒ නිසා සඳහන් කරනවා මේ තවත් පැත්තකින් උග්ඝහ නිමිත්ත දියුණු වෙලා කවදාවත් අර්පණා වෙන්නේ නැහැ කියලා. උග්ඝහ නිමිත්ත දියුණු වෙලා අර්පණා වුණේ නැහැ. එහෙනම් කොයි විදිහට අර්පණාව කියන එක සකස් වුණාද කියන කාරණාව පැහැදිලි කරනවා. නමුත් පටිභාග නිමිත්ත දියුණු වෙලා තමයි අර්පණා වෙන්නේ. උග්ඝහ නිමිත්ත දියුණු වෙලා අර්පණා වුණා නෙමෙයි පටිභාග නිමිත්ත දියුණු වෙලා අර්පණා වුණා. නමුත් පටිභාග නිමිත්ත පහළ වුණේ උග්ඝහ නිමිත්ත තිබ්බ තැනම තමයි උග්ඝහ නිමිත්තට වඩා වෙනස්. ඒ පටිභාග නිමිත්ත දිනු වෙලා අර්පණා කියන තැනට ආවා. මොකද උග්ඝහ නිමිත්ත දිනු වෙලා අර්පණා වෙනවා නම් පටිභාග නිමිත්තෙන් ඇති වැඩක් නැතුව යනවනේ. පටිභා උග්ඝහ නිමිත්තේ දිනු වෙච්ච තත් පටිභාගය. නමුත් ඒක උග්ඝහ නිමිත්ත නෙමෙයි. උග්ඝහ නිමිත්ත නිසා තමයි පටිභාග නිමිත්ත අපි හොයාගත්තේ. උග්ඝහ නිමිත්ත හරහා ගිහිල්ලා ඊළඟට පටිභාග නිමිත්ත දිනු කරලා අර්පණා කියන මට්ටම හොයාගත්තා. ඒ නිසා සඳහන් කරනවා මේ සාකච්ඡා කරන පටිභාග නිමිත්ත මුලින්ම ලබාගන්නේ කොහොමද? පටිභාග නිමිත්ත මුලින්ම ලබාගන්නේ කොහොමද? ලැබුණාම රැකගන්නේ කොහොමද? දීර්ඝ කාලයක් පවත්වන්නේ කොහොමද? පටිභාග නිමිත්ත වර්ධනය කරන්නේ කොහොමද කියන කාරණාව අපි සාකච්ඡා කරලා තියෙනවා මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් පහුගිය දේශනාවල අපි සාකච්ඡා කළා මේ සමාධිය ඇති කරගන්නේ කොහොමද? පවත්න්නේ කොහොමද? රැකගන්නේ කොහොමද කියන කරුණු අපි සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ කාරණාවේ සෑහීමකටපත් වෙන තුරු වර්ධනය කරන ප්‍රථම ධානයට සමවදින අවස්ථාව අර්පණා අපි මේ සාකච්ඡා කරපු කාරණාවේ අපි සෑහීමකටපත් වෙන තරම්ම ඒක වර්ධනය කරන්න ඕනේ. මොකද සමහරලාට අපි කතා කරන්නේ නිමිත්ත එනවා යනවා එනවා යනවා වෙනවා. මේ නිමිත්ත විනාඩියක් පැයක් දවසක් දවස් දෙකක් නැත්නම් දවල් කාලේ රාත්‍රී කාලේ කොහොමද මේ නිමිත්ත රැකගන්නේ කියන කරුණු අපි සාකච්ඡා කළ නිසා මේ විදිහට කෙටියෙන් සිහිපත් කරන්නේ ඒ කියන්නේ එහෙමනම් ඒ ධානයේ සෑහීමකටපත් වෙන තුරු වර්ධනය කරගෙන ප්‍රථම ධානයට සමවදින අවස්ථාව තමයි අර්පණා කියලා කියන්නේ. සෑහීමකටපත් වෙන තුරු වර්ධන වර්ධනය කරගන්න ඕනේ. ඇවිල්ලා යනවනම් අපි සෑහීමකටපත් වෙන්නේ නැන්නේ. තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. රඳව ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපි සෑහීමකටපත් වෙනවා. ඊට පස්සේ ඒක වර්ධනය කරගෙන තමයි අර්පණා කියන தത്വයට යන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේ පටිභාග නිමිත්ත හොඳට වඩලා ඒ මගින් ධානයට යනවා මිසක් ධානයෙන් ධානයට සමවැදීම පටිභාග නිමිත්ත ධානයෙන් ධානයට සමවැදීමෙන් පටිභාග නිමිත්ත වර්ධනය කරන්නේ නැහැ කියලා සඳහන් කළා. නැත්නම් කොහොමද පටිභාග නිමිත්ත වර්ධනය කරන්නේ? මේ පටිභාග නිමිත්ත හොඳටම වඩලා පටිභාග නිමිත්ත හොඳටම වඩන්න ඕන. ඒක හොඳටම වඩලා තමයි ධානයට යන්නේ. ඒක වඩන්නේ නැතුව ධානයට කවදාවත් සමවදින්න සමවදින්න බෑ. එහෙම සමවදින්න පුළුවන් වුණත් ඒක අපිට මහලුකු ප්‍රයෝජනයක් වෙන්නේ ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. ඒ නිසා සඳහන් කරනවා සමතේදී විදර්ශනාවේ ධාන වඩන ක්‍රමය දෙකක් නෙමෙයි එකයි කියලා. සමත භාවනාව පැත්තෙන් ගියත් විදර්ශනා භාවනාව පැත්තෙන් ගියත් මේ ධානයට සමවදින ක්‍රමය ක්‍රම දෙකක් නෙමෙයි. කොයි පැත්තෙන් ගියත් ධානයට සමවදින්න තියෙන්නේ එක ක්‍රමයයි. ඒ නිසා භාවනා ක්‍රම දෙකක් මේ භාවනා ක්‍රම දෙකෙන්ම මේ කියපු දේවල් සම්පූර්ණ කරගන්න සම්පූර්ණ කරගෙන තමයි ප්‍රථම ධානයට යන්න පුළුවන් වෙන්නේ කියලා විස්තර කරනවා. ඒ නිසා ධානයට සමවදිනවා නම් සමවදින්නේ ඒක හරියටම සම්පූර්ණ කෙනෙක්ෙනා විතරයි. ඒ නිසා ඉස්සල්ලා හරියටම මේ මූලික කාරණා ටික සම්පූර්ණ කරගන්න ඕනේ. එහෙම නැත්නම් ධානයකට සමවැදීමේ බලාපොරොත්තුව අපිට තියාගන්න බැරුව යනවා. ඊළඟට පින්නතින මේ මහරහතන් වහන්සේලා රහතන් වහන්සේලාගේ ප්‍රභේද තියෙනවා. මේ රහතන් වහන්සේලාගේ ප්‍රභේද වලින් ඊටාම පහළ මට්ටමේ. ඒ කියන්නේ අපේ මට්ටමෙන්ද මේ පහළ මට්ටමේ කියන්නේ. රහතන් වහන්සේලාගේ මට්ටමේ. අපේ මට්ටමට පහළ සඳහන් කරන්න බෑනේ මේ රහතන් වහන්සේලානේ ඔක්කොම. රහතන් වහන්සේලාගේ මට්ටමෙන් පල්හැම මට්ටමේ ඉන්න රහතන් වහන්සේට කියන්නේ ශුෂ්ක විදර්ශක කියලා. එතකොට මේ ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේ කොහොම කෙනෙක්ද? කොහොමද ශුෂ්ක විදර්ශක වෙන්නේ? කියන කාරණාව මෙතන සඳහන් කරනවා. මේ ශුෂ්ක විදර්ශකව භාවනාව වඩන කෙනා විතරක් එන නිමිති ඔක්කොම මෙනෙහි කර කර අයින් කරනවා. එන නිමිති ඔක්කොම මෙනෙහි කර කර අයින් කරනවා. දැන් අපි කතා කරේ මොකද්ද? එන නිමිත්ත රැකගන්න හැටි. නිමිත්ත රැකගෙන ධානයට එන හැටි තමයි අපි කතා කරන්නේ. නමුත් මේ ශුෂ්ක විදර්ශක වෙනකොට එන නිමිති ඔක්කොම බලනවා, මෙනෙහි කරනවා, රඳවගන්නේ නැහැ, රැකගන්නේ නැහැ, අයින් කරලා දානවා. මෙනෙහි කර කර මෙනෙහි කර කර අයින් කරන නිසා ධානයට සමවදින්නේ නැහැ. නිමිත රැකගන්න උත්සාහයක් දරන්නේ නැති නිසා ධානයට සමවදින්නේ නැහැ. අන්න ඒ නිසා පින්නතින සඳහන් කරනවා ධානයක් තුල තියෙන්නේ එකඟතාවයක්. මේ ධානය කියන එක තුල තියෙන එකඟතාවයක්. ඒ නිසා ඒ තුල තියෙන එකම අරමුණයි. ධානයක් තුල අරමුණු ගොඩක් අරමුණු ගොඩක් නැහැ. එක අරමුණයි තියෙන්නේ. අරමුණු ගොඩක් තිබ්බොත් තාම අපි ධානයේ නෙමෙයි ඉන්නේ. නිසා ධානයේ තුල තියෙන එක අරමුණයි. අන්න ඒ නිසා මේ ධානයේ ඇතුලේ කවදාවත් ධම්මවිචේ වඩන්න බෑ කියලා සඳහන් කළා. ධම්මවිචේ වඩන්න බෑ කියලා කිව්වේ ධර්මයේ විමසන්න එතන ඉඩ එතන ඉඩ නැහැ. මොකද ඒක අරමුණයිනේ තියෙන්නේ. ඒ නිසා ධම්මවිචේ වඩන්න පුළුවන්කමක් නැහැ කියලා සඳහන් කළා. ඒ නිසා සඳහන් කරනවා ධානයේට සමවැදෙන පුද්ගලයා ඒ ධානයෙන් නැගිටලා ඒ සමාධිය මුල් කරගෙන යම් නුවණ මෙහෙවීමක් කරනවා නම් ධානයේට සමවැදෙලා ධානයෙන් නැගිටලා යම් ආකාරයෙන් ඒ සමාධිය මුල් කරගෙන නුවණ මෙහෙවීමක් කරනවා නම් ඒ වෙලාවට තියෙන සමාධියට කියන්නේ ප්‍රථම ධානයේ පාදක කරගත් සමාධිය කියලා. ඒ කියන්නේ ධානයට සමවැදිලා ධානයෙන් නැගිටලා නුවණ මෙනෙහි කරනවා. ධානයෙන් නැගිටලා කියලා කියන්නේ ඒ ධානයේ තුල ඉඳගෙනම නුවණ මෙනෙහි කරනවා. ඒ නුවණින් මෙනෙහි කරනකොට නුවණින් මෙහෙවීමක් කරනකොට ඒ වෙලාවට තියෙන සමාධිය මේ මෙහෙවීම කරන වෙලාවට තියෙන සමාධිය ආන් ඒ සමාධියට කියනවා ප්‍රථම ධානයේ පාදක කරගත්ත සමාධිය කියලා. ඒ කියන්නේ ධානයේට ධානයේ මුල් කරගෙන තමයි මේ සමාධිය ඇති වෙන්නේ. ප්‍රථම ධානයේ මුල් කරගත්ත සමාධිය. ඒ ධානය නමුත් ඒක ප්‍රථම ධානය නෙමෙයි. ප්‍රථම ධානයේ මුල් කරගත්ත සමාධියක්. ප්‍රථම ධානය නෙමෙයි. ඒ නිසා සමාධිය නැත්නම් මේ සමාධියට සමාන සමාධියකට එතකොට ඒ සමාධියට සමාන සමාධියකට කියලා කිව්වේ මොකේදද ප්‍රථම ධානයේ පාදක කරගත්ත සමාධියට සමාන සමාධියකට ප්‍රථම ධානයේ පාදක කරගත් පාදක කරගෙන ලබාගත් සමාධිය ආන් ඒ සමාධියට සමාන සමාධියකට සුෂ්ක විදර්ශකයා එනවා අර නිමිති මෙනෙහි කර කර මෙනෙහි කර කර අයින් කරගෙන අයින් කරගෙන ගියාට මේ ප්‍රථම ධානයේ පාදක කරගෙන අපි ලබාගත් සමාධියක් තියෙනවා කියලා අපි සඳහන් කළා. ධානයෙන් නැගිටලා නුවණ මෙනෙහි කරනකොට ලබාගත් සමාධිය. ආන් ඒකට සමාන සමාධියකට මේ ශුෂ්ක විදර්ශකයා එනවා කියලා සඳහන් කරනවා. අර විදිහට නුවණ අරමුණු නිමිති මෙනෙහි කර කර අයින් කර කර ගියාට මෙතෙන්ට මෙතෙන්ට එනවා. ඒ නිසා සඳහන් කරනවා ඒ මාර්ගය තුල ප්‍රථම ධානයේ පාදක කරගෙන ප්‍රථම ධානයට සමවදින පුද්ගලයා ඒ ධානයෙන් නැගිටලා විදර්ශනා කරන්න පටන් ගත්තොත් තියෙන සමාධියට සමාන සමාධියක් සුෂ්ක විදර්ශකයාට තම මාර්ගය තුළ යම් අවස්ථාවක ලැබෙන බව අපි මුලින් සඳහන් කරපු කාරණාවමයි ඒ සඳහන් කරන්නේ. ඒ ලැබෙන්නේ මේ නීවරණ ප්‍රමාණය මේ විදිහට අඩු වෙලා. කොයි විදිහට අඩු වෙලාද අපි මුලින් සාකච්ඡා කරලා තියෙනවා නීවරණ ප්‍රහාණය කරගන්න ඕනේ යම් යම් භාවනා ක්‍රම කීපයක් කීපයක් පිළිබඳව. ඒ විදිහට මේ නීවරණ ප්‍රහීණය කරගත්ත නිසා තමයි මෙතෙන්ට එන්නේ. ඊළඟට සඳහන් කරනවා නිමිත්ත වඩලා නැති නිසා සමතේ පැත්තෙන් පිරිසිදුමදි කියලා. මොකද යා නිමිත්ත වැඩි වෙන්නේ නැහැනේ. නිමිත්ත ආවා මෙනෙහි කර කර අයින් කළා. නිමිති මෙනෙහි කර කර අයින් කරපු නිසා විදර්ශනා පැත්තේ මෙයා දියුණු වෙවි දියුණු වෙවි යම් ප්‍රමාණයකට ආවට සමතේ පැත්තෙන් ඊතරම්ම දියුණුවක් නෑ සමතේ පැත්තෙන් යම් අපිරිසුදුභාවයක් තියෙනවා ඒ නිසා සඳහන් කරනවා මේ රහත් බව ලැබෙන මාර්ග හතරක් තියෙන බව රහත් බව ලබන මාර්ග හතරක් තියෙනවා ඒක කොයි විදිහටද කියලා සඳහන් කළොත් මේ රහත් බව ලැබෙන ආකාර හතර ඊටාම විශේෂයි හැබැයි බොහොම දීර්ඝව සාකච්ඡා කරන්න තියෙන කාරණා හතරක්. අපි දේශනා හැටියට කිරුවොත් දේශනා 6 7ක්වත් ගන්න වෙනවා මේ රහත් බව ලබන ආකාර හතර සාකච්ඡා කරන්න. නමුත් මෙතනදී අපි ඊටාම කෙටියෙන් කරුණු කීපයක් විතරක් ඒ පිළිබඳව සිහිපත් කරගෙන ඉස්සරහට යමු. මොනවද ක්‍රම හතර? රහතන් වහන්සේලා දෙනමක් සඳහන් කරනවා. රහත් බව ලැබෙන මාර්ග හතරක් තියෙනවා. මෙතන රහතන් වහන්සේලා දෙනමක් ඉන්නවා කියලා සඳහන් කළාට හතර නමක් පිළිබඳව කතා කරනවා. කොහොමද මේ හතර නම වෙන්නේ? උබතෝ භාග විමුක්ත කියලා රහතන් වහන්සේලා දෙන්නෙක් ඉන්නවා. උබතෝ භාග විමුක්ත කියලා දෙනමයි පඤ්ඤා විමුක්ත කියලා දෙන්නයි. උබතෝ භාග විමුක්ත දෙන්නයි පඤ්ඤා විමුක්ත දෙන්නයි. එතකොට කාටද උබතෝ භාග කියලා කියන්නේ? කාටද පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ. ඒ නිසා සඳහන් කරනවා උබතෝ භාග කියලා කියන්නේ ඒ මගඵල ලබන ඒ ක්‍රමවේදය තුල සෝවාන් වෙන්න කලින් ඉඳලම ධානා මට්ටම් 8ටම තියෙනවා. ධානා 8ක් සෝවාන් වෙන්න කලින් ධානා 8ම ලබනවා. සමහර අය ධානා ලබන්න උත්සාහ කරන්නේ නැහැ. දැන් මේ ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේට ධානා ප්‍රතිහාරය දක්වන්න බෑ. නැත්නම් 이르දි ප්‍රතිහාරය දක්වන්න බෑ. පර්වත අතරින් යන්න බෑ. බිත්තිය අතරින් යන්න බෑ. මහ පොළොවට පැනලා කිමිදෙන්න බෑ. අහසේ ප්‍රතිහාරය දක්වන්න බෑ ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේට. උන්වහන්සේ ඉක්මනට රහත් බව හොයාගෙන රහත් බව හොයාගෙන ගියා. නමුත් තවත් වීරියවන්ත පුද්ගලයෝ රහත් බවට යන්න පාර තියෙනවා. ඒක තියෙනකොට හරි වීරියවන්තයි හැබැයි එසේ මෙසේ වීරියක් තිබිලා බෑ. මොකද හෙට rahat වෙනවා කියලා ඉන්න බෑනේ අද දවසේ ජීවිතේ ඉවර වෙන්න පුළුවන් නේ. එහෙනම් මේ වීරියවන්තයෝ කොහොම වීරියවන්තයෝද? එක මොහොතක එක ෂණයක මම මේක කොහොම හරි දිනු කරලා මෙතෙන්ට යනවා කියන පූර්ණ විශ්වාසය පූර්ණ විශ්වාසය ගොඩනගාගෙන වීරියවන්ත භාවය නිසා ධානා අටටම සමවදිනවා සෝවාන් වෙන්න කලින් ධ්‍යාන අටම ලබා ගන්නවා. ඊට පස්සේ තමයි සෝවාන් වීම සඳහා වෑයම් කරන්න පටන් ගන්නවා. එහෙනම් එහෙම ධ්‍යාන ලබා ගත්ත අය භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලින් හිටපු අපි කතා කරන පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී අහසින් ගියප්පය. නමුත් බුදු පියාණන් වහන්සේ අපිට ඉතා ඍජුව සිංහනාද කළා මේ ශාසනයේ පළවෙනි ශ්‍රමණයත් මේ ශාසනයමයි දෙවෙනි ශ්‍රමණයත් මේ ශාසනයමයි කියලා. එහෙනම් එදා පංච අභිඥා අෂ්ට සමාපatti තිබුණට කාටවත් සෝවාන් කියන ආර්ය මාර්ගඵලෙ තිබුණේ තිබුණේ නැහැ. ධ්‍යාන මට්ටම් ධ්‍යාන මට්ටම් තිබුණා. ඒකයි මෙතන සඳහන් කරන්නේ සෝවාන් වෙන්න කලින්ම ධ්‍යාන මට්ටම් 8ම ලබනවා කියලා. මේ ධ්‍යාන මට්ටම් 8ම සම්පාදනය කරගෙන විදර්ශනා ඥාන වඩලා පිළිවෙලින් සෝවාන් සකදාගාමි අනාගාමි මගින් අරිහත් ඵලයට පැමිණෙන උත්තමයා උබතෝ භාග විමුක්තයි. පිළිවෙලින් ධාන මට්ටම් 8ම ලබලා ඊට පස්සේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන තැනට එන උත්තමයා හඳුන්වන්නේ උබතෝ භාග විමුක්ත කියලා. එතකොට දැන් අපි ඊළඟට හඳුනගන්න මතක තියාගන්න පුළුවන් වෙන්න ඕන කාටද මේ උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කියලා කියන්නේ. ධාන මට්ටම් 8ම ලබලා ඊට පස්සේ පිළිවෙලින් මාර්ගඵල ලබලා සසරින් ඈතර වෙච්ච කෙනා නැත්නම් රහත් වෙච්ච කෙනාට කියනවා උබතෝ භාග විමුක්ත කියලා. ඊළඟට සඳහන් කරනවා සමතෙන් නීවරණ වලින් විශේෂයෙන් මිදිලා මේ මේ උත්තමයන් වහන්සේ මේ සමතෙන් නීවරණ වලින් විශේෂයෙන් මිදිලා තියෙන්නේ අනිත් කරුණ තමා විශේෂයෙන් අභිඥා ලැබලා තියෙනවා අර ධානය ප්‍රගුණ කරනකොට අභිඥා ලැබලා තියෙනවා සියලු ලෝකයන් දකිනවා මේ අභිඥා ලබාපු නිසා සියලුම ලෝක දකිනවා ඒ නිසා සඳහන් කරනවා දෙව්ලොව නිරය තියෙනවද කියලා අමුතුවෙන් කාගෙන්වත් අහන්න දෙයක් අහන්න දෙයක් නෑ කවුරුවත් උගන්වන්න ඕනෙත් නෑ තමන්ගේ ප්‍රඥාවෙන්ම දෙව්ලොව තියෙන බවට එතකොට කවුද උන්වහන්සේට සාක්ෂි කියන්නේ සාක්ෂි කියන්නේ තමන්මයි තමන්ම සාක්ෂි දෙව්ලොව තියෙනවා ඇයි ඒ අභිඥාවෙන් දෙව්ලොව බලන්න බලන්න පුළුවන් නිරය තියෙනවා කියලා තමන්ට තමන්ම සාක්ෂි ඇයි ඒ තමන්ගේ අභිඥාවෙන් නිරය පිළිබඳව උන්වහන්සේට බලන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කාගෙන්වත් අමුතියෙන් මොකක් ඕනේ නෑ ඕනේ නෑ සියල්ල තමන් අවබෝධ කරන්න පුළුවන් තැනට ඇවිල්ලා. ඒ සියල්ල තමන් අවබෝධ කරන්න පුළුවන් තැනට ආව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ ආපතනට ආව කියන එක නෙමෙයි. අන් අයට අවබෝධ කරන්න බැරි නොපෙනෙන දේවල් උන්වහන්සේ දැකලා අවබෝධ කරලා තමන්ම දැනගෙනයි තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා අරහත් පලක්ෂණයෙහි උබතෝ භාග විමුක්තයි කියලා කියන්නේ විදර්ශනාවෙන් සියලු කෙලෙස් දුරු වෙලා තියෙන සමතෙන් ලබන ධාන මට්ටම් 8ම තියෙන නිසා සමතයට විරුද්ධ සියලු ධර්මයෙන් වලිනුත් මිදලා ඉන්න නිසා සඳහන් කරන්නේ අරහත් පලක්ෂණෙහි උබතෝ භාග විමුක්තයි කියලා කියන්නේ අරහත් පලක්ෂණයෙහි. ඒ කියන්නේ අරහත් ඵලයේ ලබනවත් සමගමයි මේ උබතෝ භාග කියලා ලැබෙන්නේ දැන් උබතෝ භාග රහතන් වහන්සේ ඉන්නේ. උබතෝ භාග විමුක්තය. එහෙනම් අරහත් පලක්ෂණයේදී ඒ කියන්නේ අරහත් ඵලයේ ලැබෙනවත් සමගම මේ தত্ত্বය ලබා ගන්න මේ උබතෝ භාග විමුක්ත කියන தത്വයට එන්නේ විදර්ශනාවෙන් සියලුම කෙලෙස් දුරු කරලා තියෙනවා. විදර්ශනාව තුළින්ම සියලු කෙලෙස් දුරු කරලයි තියෙන්නේ. ඊළඟ සඳහන් කරනවා සමතයෙන් ලබන ධාන මට්ටම් 8ම ලබලයි තියෙන්නේ. නම් ධාන මට්ටම් වලට ගියේ සමත භාවනා ක්‍රමයේ ඉන්නේ. එහෙනම් සමතයෙන් තියෙන සියලුම ධාන මට්ටම් 8ම ලබලයි තියෙන්නේ. අනේ ධාන මට්ටම් 8ම ලබලා තියෙන නිසා සමතයට විරුද්ධ සියලුම ධර්මයන්ුත් ඒ ධර්මයන්ගෙනුත් මිදිලා ඉන්නේ. සමතයට විරුද්ධ සියලුම ධර්මයන්ගිනුත් තමන් තමන් මිදිලයි තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඔබතෝ භාග විමුක්ත රහතන් වහන්සේගේ ස්වභාවය. ඒ මොකද සමතයට කියනවා චේතෝ විමුක්ත කියලා. චේතෝ විමුක්ත කියලා හඳුන්වනවා මේ සමත ක්‍රමයටම කියන තව නමක්. චේතෝ විමුක්ත. එතකොට සමාධියනුත් ප්‍රඥාවෙනුත් මිදිලා නිසා තමයි උබතෝ භාග විමුක්ත කියලා කියන්නේ. සමාධියනේ ප්‍රඥාවෙනුයි දෙකෙන්ම මිදලා ඉන්න. ඔබතෝ මේ කාරණා දෙකෙන්ම මිදලා ඔබතෝ භාග විමුක්ත. සමාධියනේ ප්‍රඥාවෙනුයි දෙකම මිදලා. එතකොට මේ ශුෂ්ක විදර්ශකාරයන් වහන්සේ උන්වහන්සේ මොකද්ද දැක්ුවේ එතකොට? ඒ නිසා සඳහන් කරනවා රහත් වුණහම පඤ්ඤා විමුක්ත කියලායි කියන්නේ. රහත් වුණාට පස්සේ පඤ්ඤා විමුක්ත. මොකද දැන් ඔබතෝ භාග විමුක්ත දෙන්නයි ප්‍රඥා විමුක්ත දෙන්නයි. එනම් මේ ශුෂ්ක විදර්ශකයන් වහන්සේ රහත් වුණාට පස්සේ ප්‍රඥා විමුක්ත කියලා කියන්නේ උන්වහන්සේට. පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේට සමාධි පාණ්ඩ බෑ. නැත්නම් 이르දි පාණ්ඩ සමාධි පාණ්ඩ නෙමෙයි 이르දි පාණ්ඩ 이르දි පාණ්ඩ බෑ. දෙව්ලොව බලන්න බෑ. ඒ පඤ්ඤා විමුක්ත විමුක්ත කියලා කියන්නේ අයින් කරලා. ප්‍රඥා විමුක්ත. ඒ නිසා 이르දි පාණ්ඩත් බෑ, දෙව්ලොව බලන්නත් බෑ. බිත්ති හරහා කඳු හරහා යන්න පුළුවන්කමකුත් නැහැ. මහ පොළවේ කිමිදෙන්න පුළුවන්කමකුත් නැහැ. පරචිත්ත විඥානඥානය කරන්න පුළුවන්කමකුත් නැහැ. අනුන්ගේ සිත් දිහා බලලා විමසන්න පුළුවන්කමකුත් නැහැ. පඤ්ඤා විමුක්ත. අන්න ඒ නිසා සඳහන් කරනවා දිව කනක් නැහැ කියලා. දිව්‍යමය කන් ඒ කියන්නේ අපිට ඇහෙන්නේ නැති දේවල් ඇහෙනවා. දිව්‍යමය කනක් නැහැ. දිබ්බ චක්කුත් නැහැ. දිබ්බ සෝතත් නැහැ. දිබ්බ චක්කුත් නැහැ. දිව්‍යමය ඇහත් නැහැ. දිව්‍යමය ඇහැ තියෙන කෙනාට අපිට පේන්නේ නැති දේවල් පේනවා. අපි අනුරුද්ධ මහරහතන් වහන්සේ මාර්ගඵල ලබන්න කලින්ම නැත්නම් රහත් භාවයට එන්න කලින්ම සඳහන් කරනවා සක්වලවල් දහසක් බලන්න පුළුවන් දිවසක් ලැබුණ කියලා. එහෙම තමයි ගිහිල සරියුත් මහරහතන් වහන්සේට සඳහන් කරන්නේ ස්වාමීනි මට සක්වලවල් 1000ක් පේනවා. නමුත් මං තව උතුම් තැනට ආවේ ආවේ නැහැ. ඒ වෙලාවේ මොකද දුන්න උත්තරේ? අනුරුද්ධ ඔබට සක්වලවල් 1000ක් බලන්න පුළුවන් කියලා ඔබට හිතෙනවා නම් ඔබ ගාව තවම මානෙ තියෙනවා. මට පුළුවන් කියන මානය ඔබ ගාව තවම තියෙනවා ඒක නැති කරගන්න කියලා. ඒ උපදේශයත් එක්ක ක්‍රියාත්මක වුණාට පස්සේ උන්වහන්සේට බොහොම ඉක්මනට අරිහත්ත්වය ලැබුණා. එතකොට මේ මානෙ කියන ධර්මතාවය ගැන අපි මුලින් කතා කළා ටිකක්. කොයිතරම් සියුම්ද? ස්වාමීනි මට සක්වලවල් 1000ක් පේනවා කියලා කියපු ගමන් ඒ කියන්නේ අන් අයටත් පේන්නේ නැහැ නමුත් මට පේනවා වගේ. ඒ කියන්නේ මානෙය කියන ධර්මතාවයේ තියෙන නිසා. ඒ නිසා මේ කාරණාව මෙතන සඳහන් කරනවා කෙලෙස් සියල්ල නැසලයි ඉන්නේ කියලා. දැන් ඔබ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේට මේ දිබ්බ සෝතත් නැහැ, දිබ්බ චක්කුත් නැහැ. එහෙනම් ඒව නැති වුණා කියලා කියන කෙලෙස් තියෙනවද? කෙලෙසුත් නැහැ. මේ ඔක්කොමත් නැසලා තියෙන්නේ. ඒ අතර කෙලෙසුත් නැසලයි තියෙන්නේ. ඒ නිසා අර දේවල් නැහැ කියලා කෙලෙස් තියෙනවා එහෙම නෙමෙයි. කෙලෙසුත් නැසලයි තියෙන්නේ. සමාධිය ගත්තම ප්‍රථම ධානයේට සමාන සමාධියක් උන්වහන්සේට තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට තියෙන සමාධියකට වඩා උන්වහන්සේට තියෙන සමාධිය ප්‍රථම ධානයේට සමාන සමාධියක් උන්වහන්සේට තියෙනවා. සමාධිය තුලින් එහෙම සාමාන්‍ය කෙනාට වඩා ඉහළයි ප්‍රථම ධානයේට සමාන සමාධියක් උන්වහන්සේට තියෙනවා. අවශ්‍ය නම් ධාන ප්‍රගුණ කරන්න උන්වහන්සේට බැරිකමක් බැරිකමක් නැහැ. මොකද දැන් සෝවන් වෙලත් නැති කෙනෙකුට ධානය ප්‍රගුණ කරන්න පුළුවන් නම් සියලු කෙලෙස් නසාගු මේ උත්තමයට ධානය ප්‍රගුණ කරන්න බැරි කමක් නැහැ උන්වහන්සේට අවශ්‍ය නම් ධානය ප්‍රගුණ කරන්න උන්වහන්සේට මහා අමුතුවෙන් ලොකු වීරියක් දරන්න දෙයක් එතන ඇත්තෙම ඇත්තෙම නැහැ. නමුත් ඉතින් කෙලෙස් නැසලානේ. ඒ හින්දා අමුතුවෙන් ධානය ප්‍රගුණ කරන්න ඕනේ කියලා උන්වහන්සේ හිතන්නේ හිතන්නේ නැහැ. කෙලෙස් නැසලා නිසා. අවශ්‍ය නම් ප්‍රගුණ කරන්න මේ ධානය අටම ප්‍රගුණ කරන්න උන්වහන්සේට පුළුවන්. සාමාන්‍ය කෙනෙක් ධානාටම ප්‍රගුණ කරන්න වසර 10ක් ගත කරනවා නම් උන්වහන්සේට මේ ධානාටම ප්‍රගුණ කරන්න පැයක්වත් යන්නේ නැහැ. ඒ තරම් වේගෙන් එතෙන්ට එන්න එන්න පුළුවන්. නමුත් ඒකට යන්න උත්සාහ කරන්නේ උත්සාහ කරන්නේ නැහැ. එහෙම වුණොත් ආයෙත් කෙලෙසයක් තිබුණා වගේනේ. ඉතින් වැඩක් නැහැ. ඒක උනා සංසාරේ මිදිලා මිදිලා ඉවරයි. ඒ නිසා සඳහන් කරනවා ඒක ප්‍රගුණ කරන්නේ නැහැ. ප්‍රගුණ කරන්න ඕන නම් පුළුවන් ප්‍රගුණ කරන්නේ නැහැ. ඊළඟට මේ උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත ආදී නිමිතිවල නන් දෙක අතර පටිභාග නිමුක්ත දියුණු වෙලා තමයි අර්පණා තත්වයටපත් වෙන්නේ කියලා අපි සාකච්ඡා කළා. පටිභාග නිමිත්ත දියුණු වෙලා තමයි අර්පණා තත්වයටපත් වෙන්නේ. පටිභාග නිමිත්ත තියෙනවා නම් තියෙන්නේ උපචාර මට්ටම් වල ධානයේට කිට්ටුව කියලා සඳහන් කරනවා. ධාන කිට්ටුවට තමයි ධානයේට කිට්ටුව තමයි මේ පටිභාග නිමිත්ත කියන එක තියෙන්නේ. එහිදී මේ ප්‍රථම දෙවන තුන්වන හතරවන ධාන වලට සමවැදුනහම සූත්‍ර ක්‍රමයට කියන්නේ රූපාවචරය කියලා. පටිභාගයේ මිත තියෙනවා. නමුත් මේ ධාන වලට එහෙම නැත්නම් ප්‍රථම දෙවන තුන්වන හතරවන ධාන වලට සමවැදුනහම කියන්නේ ධානය එතන තියෙන්නේ රූපාවචර මට්ටමක්. රූපාවචර ධානයක් කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට මේ ආකාසානං ඡායතන විඥානං ඡායතන. එතකොට මේ කියන්නේ මොකද්ද? මේ ආදී ධාන වලට සමවදිනවා නම් ආකාසානං ඡායතන විඥානං ඡායතන කියන ආදී ධාන වලට සමවදිනවා නම් ඒවට කියනවා අරූපාවචරයි කියලා. රූපාවචර කියලා කියේ රූප රූප තියෙනවා. අරූපාවචරයි කියලා කියන්නේ රූප පේන්නේ රූප නැහැ. එහෙනම් ආකාසන්නාංචායතන විඥානං ඡායතන කියන්නේ අරූපාවචරයි කියලා සඳහන් කරනවා. එහෙම මට්ටම් 8කට යන්න පුළුවන් සමාධියෙන්. මේ වගේ මට්ටම් 8කටම සමාධියෙන් යන්න ආපහු පුළුවන්කම තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා සමහර වීරයවන්තයෝ මේ ධාන මට්ටම් 8ම 8ම ප්‍රගුණ කරනවා කියලා. මේ ධාන මට්ටම් 8ම ප්‍රගුණ කරන්න ඒගොල්ලෝ කිසිසේත් පසුබට වෙන්නේ නැහැ වීරිය. උද්දට වීරිය තියෙනවා. හින්දා බොහොම වේගෙන් දියුණු කරලා ධ්‍යාන මට්ටම් අටම ලබනවා. විදර්ශනා වඩන්න පටන් ගන්නෙ මේ ධ්‍යාන මට්ටම් අටම දියුණු කරලා. ඒතකොට මොන ක්‍රමයේ ඔස්සේද ධ්‍යාන මට්ටම් අට දියුණු කරේ? සමත ක්‍රමයේ ඔස්සේ ධ්‍යාන මට්ටම් අටම දියුණු කරලා ඊට පස්සේ විදර්ශනා වඩන්න පටන් ගන්නවා. තව සමහර කෙනෙක් සසර බිය වැඩි නිසා හෝ ඒ පිළිබඳ ප්‍රගුණ බව අඩු නිසා හෝ වැඩිපුර සමතේ වඩන්න යන්නේ නැහැ. සසර බිය වැඩි නිසාද දන්නේත් නැහැ. එහෙම නැත්නම් ඒ පිළිබඳව ප්‍රගුණ බව අඩු නිසාද දන්නේත් නැහැ. වැඩිපුර සමතේ දිනු කරන්න උත්සාහ කරන්නේ විදර්ශනාවටම තමයි ඉක්මනට බහගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි කතා කරනවා සමත භාවනාවට වඩා විදර්ශනා භාවනාව බොහොම උතුම් කියලා. උතුම් සමත භාවනාවට වඩා විදර්ශනා භාවනාව බොහොම උතුම්. ඒ නිසා තමයි ඉතින් අපි එහෙනම් වේගෙන් විදර්ශනාවටම බහින්න උත්සාහ කරන්නේ. නමුත් ධානය දියුණු කරලා එනවනම් සමතේ වඩන්න ඕනේ. හැබැයි මේ භාවනාවක් හරියටම ප්‍රගුණ කරනකොට සමත මට්ටම පිරිසිදු වෙලා තියෙන එකත් බොහොම බොහොම වටිනවා. එහෙම නැත්නම් මේ භාවනා මාර්ගයේ යම් යම් යම් යම් තැන්වල පුංචි පුංචි අපහසුතා අවහිරතා ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන අවහිරතා මගහරව ගන්න පුළුවන් අරට මේ හරියට දිනු කරලා තිබුණොත්. එහෙම නැතුව මනාවූ ප්‍රඥාවක් තියෙනවා නම් ඒ සියල්ල වෙනස් කරගෙන ශිෂ්ක විදර්ශක මහරහතන් වහන්සේ වගේ තැනට යන්න යන්න පුළුවන්. ඉතින් ඒ නිසායි මෙතන මේ සඳහන් කරන්නේ සමහර කෙනෙක් සසර බිය වැඩි නිසා හෝ මොකද මේ සමත වඩලා විදර්ශනා වඩන් ඉන්නකොට ජීවිතේ පවතීද දන්නේ නැහැ. ඒ නිසා සසර බිය වැඩි නිසා හෝ එහෙම නැත්නම් ඒ පිළිබඳව මනා වූ ප්‍රගුණ බවක් නැති නිසා හෝ අඩු නිසා හෝ වැඩිපුර සමතේ වඩන්න යන්නේ නැතුව විදර්ශනා වඩන්න පටන් ගන්නවා උත්සාහ කරනවා කියලා සඳහන් කරනවා. ශුෂ්ක විදර්ශක කියලා කියන්නේ අන්න එහෙම මාර්ගයෙන් ආපු නිසා සමතේ දියුණු කළේ නැහැ. විදර්ශනාවෙන් ආපු නිසා ශුෂ්ක විදර්ශකයි. ශුෂ්ක කියන්නේ ධානයේහි සැප නොලබමින් විදර්ශනා වඩන නිසා. මේ විදර්ශනා වඩනකොට ධාන සුවය ධාන සුවය තියෙනවා. ධානයට සමවැදිච්ච නිසා. නමුත් ශුෂ්ක කියලා කියන්නේ මේ ධානයේ සුවය නෑ. විදර්ශනාව දිනු කරනවා අර සුවය ඒ සුවය නෑ. ධාන සුවය නැති නිසා ශුෂ්කයි, කටුකයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මහරහතන් වහන්සේලා පහළ වෙන්නේ උබතෝ භාග විමුක්ත පුද්ගලයන් අතරයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට ශුෂ්ක විදර්ශක කියලා මෙච්චර වෙලා කතා කරුවේ රහතන් වහන්සේ කෙනෙක් ගැනමයි. නමුත් ආයමතන කියනවා මහරහතන් වහන්සේලා පහළ වෙන්නේ උබතෝ භාග විමුක්ත පුද්ගලයන් අතරමයි කියලා. මෙන්න රහතන් වහන්සේලා පිළිබඳ වෙනම වෙනම සාකච්ඡා කරන්න ඕනේ මේ කාරණාව තේරුම් ගන්න. හැමෝටම මහරහතන් වහන්සේලා කියන්නේ නැහැ. ඔක්කොම රහතන් වහන්සේලා රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා ආසු මහා ශ්‍රාවකයෝ සතර මහා තෙරවරු අග්‍ර ශ්‍රාවකයෝ මේ මේ එක එක මට්ටම් ඉහළට ඉහළට තියෙනවා මහරහතන් වහන්සේ කියලා කියන්නේ සුවිශේෂී වූ ඥාන සමුදායක් දිනු කරගෙන දිනු කරගෙන ආපු කෙනෙකුට ශුෂ්ක විදර්ශක වෙච්චාම රහතන් වහන්සේ. එහෙනම් මහරහතන් වහන්සේලා බිහි වෙන්නේ ශුෂ්ක විදර්ශකය අතර නැත්නම් ප්‍රඥා විමුක්තාය අතර නෙමෙයි. මහරහතන් වහන්සේලා බිහි වෙන්නේ අපි සාකච්ඡා කරන්න තියෙන මේ උබතෝ භාග විමුක්ත අය අතර විතරයි මහරහතන් වහන්සේලා බිහි වෙන්නේ. ඒකයි මෙතන සඳහන් කරන්නේ. උබතෝ භාග විමුක්ත පුජ්‍යලයන් අතරයි මහරහතන් වහන්සේලා පහළ වෙන්නේ කියලා. නමුත් උබතෝ භාග කියලා කීවත් මහරහතන් වහන්සේ කියන්නේ නැහැ. උබතෝ භාග පුද්ගලයන් අතර තමයි මහරහතන් වහන්සේලා පහළ වෙන්නේ. නමුත් උබතෝ භාග වුණත් තවත් දියුණු කරන්න තියෙනවා මහරහතන් වහන්සේ වෙන්න තවත් ක්‍රම. දැන් කෙනෙක් සාමාන්‍යයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් අරගන්නවා. එතකොට එයා සාමාන්‍යයෙන් ශාස්ත්‍රවේදී. ඒක තව සමහර කට්ටිය ඒකට කොටස් එකතු කරනවා. ඩිප්ලෝමා කියනවා PhD කියනවා මේ වගේ කොටස් කොටස් අය එකට එකතු කරනවා. නමුත් පොදුවේ ගත්තාම සියලු දෙනාම ශාස්ත්‍රවේදී. නමුත් අර தත්වයන්ටපත් වෙච්චාම මේගොල්ලෝ අර ශාස්ත්‍රවේදී පුජ්‍යලයන්ට වඩා තව උසස් වෙනවා. එහෙමනම් උබතෝ භාග විමුක්ත ඒ අය අතර තමයි මහරහතන් වහන්සේලා බිහි වෙන්නේ. හැබැයි මහරහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ තවත් ඒ තුල එකතු වෙච්ච කොටස් එකතු වෙච්ච කොටස් තියෙන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා ෂඩ් අභිඥා ත්‍රිවිද්‍යා හා අෂ්ට සමාපatti තියෙනවා නම් තමයි මේ උබතෝ භාග කියලා කියන්නේ. ෂඩ් අභිඥා ත්‍රිවිද්‍යා අෂ්ට සමාපatti තියෙනවා නම් උබතෝ භාගයි කියලා කියනවා. ඊට අමතරව සිව්පිලි සෙඹියා තිබුණොත් තමයි මහරහතන් වහන්සේ කියලා කියන්නේ. දැන් අපිට වෙනස වෙනස පැහැදිලියි. ෂඩ් අභිඥා ත්‍රිවිද්‍යා අෂ්ට සමාපatti තියෙනවා නම් උබතෝ භාගයි. සිව්පිලිසිම් ව්‍යාපත් කියන කොටස එතනට අන්තර්ගත වෙලා තියෙනවා නම් මහරහතන් වහන්සේ. එතකොට අර්ථ ධර්ම නිරුත්ත නිරුක්ති පටිභාන කියන මේ කාරණා හතර තියෙන කෙනාට තමයි මහරහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ. එතකොට ෂඩ් අභිඥා ත්‍රිවිද්‍යාහ අෂ්ටසමාපatti තියන අය රහතන් වහන්සේලා. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා. මේ ටිකට සිව්පිලිසිම් ව්‍යාපත් එකතු වෙලා නම් ඒම හරහතන් වහන්සේලා. එතකොට අපි මේ රහතන් වහන්සේලා හඳුන්වනකොට මේ කාරණාව හරියටම දැනගන්නවා නම් හරි හරි වටිනවා. ඒක එහෙම හඳුන්වනවා කියලා අපිට ලොකු පාපයක් වැරද්දක් වෙනව නෙමෙයි. නමුත් සාමාන්‍ය උපාධියක් තියෙන කෙනෙකුට ඊට වඩා ලොකු නමකින් ආමන්ත්‍රණය කරනවට වඩා එහෙම නැත්නම් නායක තනතුරක් දරන්නේ නැති කෙනෙකුට අපි වැඩි ගෞරවයක් දෙන්න නායක කියලා ආමන්ත්‍රණය කළාට හොඳට දන්න කෙනා දන්නවා එයා ඉතින් ওই කියනවා මිසක් නායක නෙමෙයිනේ කියලා දන්න කෙනා දන්නවා. අන්න ඒ වගේ මහරහතන් වහන්සේ කියනකොට මහරහතන් වහන්සේම දැනගෙන මහරහතන් වහන්සේ කියනවනම් කවුරුවත් ඒක ගැන කතා කරන්නේ නැහැ. නමුත් මහරහත් නොවිච්ච කෙනෙක් මහරහතන් වහන්සේ කියනකොට දන්න කෙනෙක් හිතන්න පුළුවන් මෙයා මේ කාරණාව පිළිබඳව එච්චර නැත්තම් මේ කතා කරන උත්තමයන්න් වහන්සේගේ ස්වභාවය ගැන වැඩි දන්නේ නැහැ වගේ කියලා එහෙම හැඟීමක් එන්න පුළුවන්. ඒකේ තරම්ම අපිට මෙතන හිතන්න දෙයක් නෙමෙයි. නමුත් මේ විදිහට තමයි වෙනස වෙනස වෙන්නේ. ඒ නිසා මෙතන සඳහන් කරන අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන සිව්පිලිසි ව්‍යාපත් කියන ඥාන හතර තියෙනවා නම් විතරක් මහරහතන් වහන්සේ කියලා කියනවා. ඊටත් උඩින් තමයි මේ නාගසේන ස්වාමීන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. මහරහතන් වහන්සේටත් උඩින් නාගසේනයන් වහන්සේත් මිහිඳු මහරහතන් වහන්සේත් වැඩ ඉන්නේ ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේටත් උඩින් සාමාන්‍යයෙන් උබතෝ භාග රහතන් වහන්සේටත් උඩින් මහරහතන් වහන්සේටත් උඩින් තමයි නාගසේන රහතන් මහරහතන් වහන්සේ සහ මේදි මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ. ඒකවල හිතන්නකෝ මේ මට්ටම කොච්චර ඉහළින් තියෙනවද කියලා. ඊට උඩින් තමයි උන්වහන්සේලා දෙන්න වැඩ ඉන්නේ. එතකොට ඒ ඒකට අපිට හොඳම සරල උදාහරණයක් ගත්තොත් මේ මහරහතන් වහන්සේලා ඇතුළු රහතන් වහන්සේලා කෝටි 100ක් දෙව්ලොවට වැඩම කරලා තමයි නාගසේන දිව්‍ය රාජයාට ආරාධනා කරන්නේ මනුස්ස ලෝකෙට එන්න කියලා. එතකොට මේ ආරාධනා කරන්න ගියපු අය අතර මහරහතන් වහන්සේලා හිටියා. උන්වහන්සේලාට කරන්න බැරි දෙයක් කරන්න නෙමෙයි එන්න කිව්වේ. එහෙනම් ඇවිල්ලා රහත් වුණාට පස්සේ මේ අපි කතා කරන මහරහතන් වහන්සේට වඩා ඒ කියන්නේ සිව්පිලිසිම් බියාපත් ලබාගත් මහරහතන් වහන්සේට වඩා උසස් මට්ටමකයි උන්වහන්සේ ඉන්නේ මේ කෝටි 100කට කරන්න බැරි වැඩේ උන්වහන්සේට කරන්න පුළුවන් උනේ ඒ නිසා මේරි මහරහතන් වහන්සේත් ඒ කෝටි 100ටම වඩා උඩින් ඉන්න කෙනෙක් මේ නිසා සඳහන් කරනවා මහරහතන් වහන්සේලා අතරත් උන්වහන්සේලා ඊටාම උඩින් ඉන්නයි කියලා Thank you.